ශාසනාව සුපින්තුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ දික්තල යෝගියාන් ශ්‍රී විසුද්ධාරාමාධිකාරී තැඹිලිගස් මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතනයේ ආචාර්ය කඩවතු සූරිගම සිතුරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ අනුශාසක පූජනීය කොටියාගල සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේ සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සංහා දුතියෝ පුරිසෝ දීඝ මද්ධාන සංසරං ඉත්ත භාවඤ්ඤ තා භාවං සංසාරං නාති වත්ති ඒව මාදීනවං යත්තා සංහං දුක්ඛස්ස සම්භවං වීතතං හෝ අනාදානෝ සතෝ බික්කෝ පරිභ්ජේති සාදු සාදු සාදු ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි පින්වතියනි පින්වතුනි අද ධර්ම දේශනාව සඳහා මා මාත්‍රිකා කරගත්තේ කුද්දක නිකායේ ඉති උත්තක පාළියේ අන්තර්ගත වෙන සංහා සංයෝජන සූත්‍රය මේ සූත්‍ර දේශනාවේ එන දහම් කරුණු ටික අවස්ථානුකූලව අපේ දැනුම් පමණින් ශ්‍රාවක පින්වතුන්ට පහදලා දෙන්නයි අපි උත්සාහ කරන්නේ. තණ්හාව කියන වචනය බණහන් අපේ ශ්‍රාවක පින්වතුන්ට බොහොම හුරු පුරුදු වචනයක්. බොහෝ බෞද්ධයෝ දන්න ගාථා ධර්මයක් තමයි සංහාය ජායති සෝකෝ සංහාය ජායති භයං සංහාය විප්පමුත්තස්ස නප්ති සෝකෝ කුතෝ භයං හැම දෙයකටම තෘෂ්ණාව ප්‍රධාන වෙනවා කියන කාරණය මේ ගාථා ධර්මයේ තුල පෙන්වා දීලා තියෙනවා කොයි කාටත් පාහේ පාඩම් කියන ගාථා ධර්මයක්. තණ්හාව නිසා ශෝකය හටගන්නවා තණ්හාව නිසා දීතිය හටගන්නවා මේ කියන තෘෂ්ණාවෙන් මිදිච්ච කෙනාට කිසිදු බියක් ඒ වගේම ශෝකයක් නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපි ලබපු මනුස්ස ජීවිතය හැම වෙලාවකම කල්පනා කරන්නේ උත්සාහ කරන්නේ සැනසෙල්ලෙන් ජීවත් වෙන්න. සැනසෙල්ලෙන් ජීවත් වෙන්න නම් අපේ හිත සතුටු කරන අපේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන පසුබිමක තමයි අපිට සතුට එකතු වෙන්නේ සතුට විඳගන්න පුළුවන්කම තියෙන්නේ. අපේ බලාපොරොත්තු බිඳ වැටෙනකොට අපේ බලාපොරොත්තු කැඩිලා බිඳිලා යනකොට අපි සෝසුසුම් හෙලනවා, කැවෙනවා, වේදනාවටපත් වෙනවා. සමාජයේ ජීවත් වෙන ඇතැම් අය නිතර නිතර ලොකු සෝසුසුම් හෙලලා අනේ කවදා ජීවිතේට සැනසෙල්ලක් ලැබෙයිද ගන්නෙ නෑ. කවදා මේ දුක්ඛන්දරාවෙන් නිදහස් වෙන්න ලැබෙයිද ගන්නෙ නෑ. එහෙම කඩා වැටුණු මානසිකත්වයකින් තමන්ගේ ජීවිතයේ විඳවන වේදනාව පිළිබඳව ප්‍රකාශ කරනවා. ඒ හිත රිදවන හිත පාරන වේදනාවට පත් කරන සාධකයන් ඉවත් කර ගැනීම සඳහා දුරලීම සඳහා යම් යම් ක්‍රමෝපායන් අනුගමනය කරනවා යම් යම් පිළිතුරු සපයනවා ඒ පින්වතුනි ජීවිතයේ බාල තරුණ මහලු කියන මේ අවදීන් තුනේ එක් අයෙකුගෙන් අහලා බලන්න සතුටින්ද ජීවත් වෙන්නේ කියලා. සතුටින් නෙමෙයි ජීවත් වෙන්නේ. කොතනද මේකේ මුල? මොකද්ද හේතුව? පුච්චලයා මේ පංචකාම සම්පත් කෙරෙහි ගිජු වෙලා ඒ පංචකාම සම්පත් විඳ ගැනීමේ නොතිත් ආසාවෙන් අසම්පූර්ණ වූ ආසාවකින් ඒවා පසුපස හඹා යනවා. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඌනෝ ලෝකෝ ලෝකයා හැම වෙලාවෙම අඩුවෙන් හිස් බවින් යුක්තයි. තණ්හා දාසෝ කුස්නාවේ දාසයෙක් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ කාරණේ ඊටාම වැදගත් වෙනවා. ඔබට හිතන්න පුළුවන් ඥානයක් තියෙනවා. දියුණු මනසක් තියෙනවා. ඔබට ක්‍රියා කරන්න පුළුවන් ශරීර ශක්තියක් තියෙනවා. කායික බලයක් තියෙනවා. හැබැයි උදේ අවදි වෙච්ච වෙලාවේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම් ඔබ වහලෙක් වගේ දාසෙක් වගේ මහා බලගත් දෙයක් වෙනුවෙන් යට වෙලා පීඩාවටපත් වෙනවා වෙහෙසටපත් වෙනවා. කවුද මේ බලගත්ු දේ? මොකක්ද මේ බලගත්ු දේ? තෘෂ්ණාවයි. තෘෂ්ණාවේ දාසයෙක් බවට පත් වුනහම අතෘප්තිකර භාවයෙන් යුක්තව ඉලක්ක සකසාගෙන දිගින් දිගටම ඒ ඉලක්ක පස්සේ හවාගෙන යෑමේ ස්වභාවයෙන් යුක්ත වුනහම අපි දන්නේ නැහැ අපි ඒකට කියලා ජීවත් වෙනවා කියලා. අපි කියන්නේ ජීවත් වෙනවා කියලා. හැබැයි අපි මොකද්ද කරලා තියෙන්නේ? ජීවත් වෙනවා නෙමෙයි මේ තෘෂ්ණාවේ දහසෙක් බවට පත් වෙලා මනස පීඩාවට පත් කරගෙන දිගින් දිගටම පංචකාම සම්පත්වලට ගිජු වෙලා මේ සංසාරේ දිගින් දිගටම වෙහෙසටපත් වෙනවා විඩාවටපත් වෙනවා. ඉතිඋත්තක පාළියේ සංහා සංයෝජන සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ ඊතා සුවිශේෂී කාරණාවක් කෙරෙහි අපේ අවධානය යොමු කරනවා. නාහං වික්කවේ අඤ්ඤං ඒක සංයෝජනම්පි යේන සංයෝජනේන සංයුක්තා සත්තා දීගරත්තං සන්ධාවಂತಿ සංසරಂತಿ මහණෙනි මේ ලෝකයේ මං අන් කිසිදු සංයෝජනයක් නොදකිමි නොදනිමි යේන සංයෝජනේන සංයුත්තා සත්තා දීගරත්තං සන්ධාවಂತಿ සංසරಂತಿ යතයිදං වික්කවේ තණ්හා සංයෝජන මේ තෘෂ්ණාව තරම් පුච්චලයා සසරට බැද සබන දීර්ඝ සංසාරයේ මෙරි මෙරි ඉපදි ඉපදි සැරිසැරීමට හේතු වෙන සාධක සකස් කරන තෘෂ්ණාව තරං ප්‍රබල සංයෝජනයක් මම නොදකිමි නොදනිමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංහා සංයෝජනේනහි වික්ඛවේ සංයුත්තා සත්තා දීඝ රත්තං සන්ධාවಂತಿ මහණෙනි සංහා සංයෝජනයෙන් වෙලුණු කුච්චලයා තෘෂ්ණාවෙන් වෙලුණු කුච්චලයා දීඝ රත්තන් සන්ධාවන්ති දීර්ඝ කාලයක් සංසාරේ සැරිසරනවා සසර ගමන් කරනවා. බලන්න පින්වතුනි මොනතරම් වැදගත්ද කියලා. තෘෂ්ණාව තරම් මිනිසා පුජ්‍යලයා සසර බැඳ තබන දිගින් දිගටම මේ සංසාරේ සැරිසරන්න හේතු වෙන අන් කිසිදු සංයෝජනයක් මම නොදකිමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අපේ පින්වතුන්ලා දන්නවා ධර්මයේ සංයෝජන ධර්ම සංයෝජන කරුණු 10ක් අපිට උගන්වනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමච්ඡන්ද, ව්‍යාපාද, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. බනහන අපේ පින්වතුන්ලාට මේවා හොඳට පාඩම්. පමණක් නොවේ අර්ථ විග්‍රහ කරගන්න පුළුවන් තරමටම මේවා පිළිබඳව දැනුවත් වෙලා තියෙනවා ඒක සතුටට කාරණයක්. නිතර නිතර ධර්මයේ ඇසුරු කරන නිසා නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන නිසා ඔබ කල්පනා කරලා බලන්න ඒ ධර්ම ශ්‍රවණයට යොමු වෙන්න ඉස්සෙල්ලා පෙරදී ඔබට තිබිච්ච ධර්මාවබෝධයට වඩා ධර්මඥානයට වඩා මොනතරම් පුළුල් අවබෝධයක් දැනුමක් මේ ධර්ම ශ්‍රවණයේ සඳහා ලැබිලා තියෙනවාද කියලා. ඒ නිසා ඔබේ ජීවිත කොයිතරම් සාර්ථක වෙලා තියෙනවද? ගැටලු වලට විසඳුම් හොයනකොට කොයිතරම් සාර්ථකව වෙනදට වඩා සාමකාමී මනසකින් යුතුව ඔබට ඒවට විසඳුම් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවාද කියන කාරණයක් මේ මොහොතේ සැලකිල්ලට ගන්න. එහෙම වටිනාකම දකිනකොට මේක මග නොහැර අහන්නම ඕන ශ්‍රවණය කරන්නම ඕන කියලා අදහසක් අදිස්ථානයක් හිතට එනවා ඒක ඊටාම වටිනවා පින්නතුනි. ඒකයි ඒ කාරණේ ඉස්මතු කළේ. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කරන අපේ පින්වතුන්ලා සංයෝජන ධර්ම දන්නවා. සසර බැඳ තබන සසරට එකතු කරන සම්බන්ධ කරන කාරණාවන් නිසා දස සංයෝජන කියලා හඳුන්වනවා. මේ වගේ පහක් ඕරම්භාගිය පහක් උද්දම්භාගයේ වශයෙන්ුත් වෙන් කරලා තියෙන බෙදලා තියෙන ඒවත් අපේ පින්වතුන්ලා හොඳට දන්නවා. දැන් කරුණු 10ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමච්ඡන්ද ව්‍යාපාද රූපරාග අරූප මාන උද්ධච්ච අවිච්ඡා කියන මේ සංයෝජන ධර්ම මේ සියලු දේවල් වලට ප්‍රධානම සාධකය හේතුව තෘෂ්ණාවෙන් මත් වෙලා මුලා වෙලා මනසේ පියවි తත්වය නැති වෙලා ගිහිල්ලා මුලා වූ මනසකින් යුතුව ජීවිතයේ දෙස බලනකොට ජීවිතයේ ක්‍රියාත්මක කරනකොට යම් යම් කටයුතු වලට මැදිහත් වෙනකොට තෘෂ්ණාවෙන් මත් වෙලා අපි කටයුතු කරනකොට මේ කියන காரணාවන් දිගින් දිගට රෝපණය වෙනවා නිසා පුච්චලයා මේ දුකට හේතුව එහෙම නැත්නම් මේ දුක් විඳින සසර දුක්ඛන්දරාව නිර්මාණය කරන හේතුව කුමක්ද කියලා හොයනවා. ඒ දුකින් නිදහස් වීම සඳහා කරුණු විමසනවා නම් හොයනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංහා සංයෝජන සූත්‍රයේදී තෘෂ්ණාව තරං සසර බැඳ තැබීමට හේතු වෙන අන් කිසිදු ධර්මයක් සාධකයක් උන්වහන්සේ නොදකින බව. සක්කාය දිට්ඨිය බුදුදහමේ උගන්වන ප්‍රධානම සාධකයක් තමයි ආත්ම දෘෂ්ටිය නැති කිරීම. මම මගේ කියලා ගත යුතු හරයක් දෙයක් මේ ලෝකේ නැහැ කියලා කියන එක. ඒ ස්වභාවය යථාර්ථවත්ව අවබෝධ කරගන්නේ. මේ මම මගේ කියලා දෙයක් නැහැ කියන එක පිළිබඳව අපි හැම කෙනෙක්ම දන්නවා. වචනාර්ථ වශයෙන් දැනගෙන තියෙනවා. සක්කාය දිට්ඨි කියන්නේ මම මගේ කියලා දෙයක් මේ ලෝකේ නැහැ කියන එකයි කියන එක අපේ පින්වත්තුන්ලා හැම කෙනෙක්ම වචනාර්ථ වශයෙන් දන්නවා. හැබැයි එහෙම දැනගත්තා කියලා ඒක මානසිකව අපි එතෙන්ටපත් වෙලා තියෙනවාද කියන එක විමසලා බැලුවොත් එතෙන්ටපත් වෙලා නැහැ. අපි කියනවා සක්කාය දිට්ඨිය එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටිය නැති කිරීම කියන්නේ මේ මම මගේ කියලා දෙයක් නැහැ කියලා විශ්වාස කරන එක පිළිගන්නේ. අපිට ඒ දැනුම තිබුණට ප්‍රායෝගිකව අපි මනසින් එතෙන්ට ඇවිල්ලා නැහැ. ඒ මම මගේ කියන తত্ত্বය ග්‍රහණය කර ගැනීම තුල තමයි තෘෂ්ණාව වර්ධනය වෙන්නේ. ඒ තෘෂ්ණාව නිසා පංචකාම සම්පත්වලට ඇතිවෙන ගිජුකම නිසා ඒවා සපුරා ගැනීමට යෑමේදී කුජල సంతානයේ තුල විචිකිච්ඡාව සැකේ ඇති වෙනවා. ඒ තමන්ගේ ආකල්ප ආසාවන් සංතරපණය කර ගැනීමට අවශ්‍ය විදිහට මනස හදාගන්නවා අනිත් ඒවල් පිළිබඳව ඊට විරුද්ධ වෙන පටහැනි වෙන දේවල් පිළිබඳව විවිධ තර්ක විතර්ක ඇති කරගෙන සැකේ ඇති කර ගන්නවා. දැන් විචිකිච්ඡාව කියන කාරණය එහෙම නැත්නම් මේ ධර්ම පදය අපේ පින්නතුන්ලා අහලා තියෙනවා. මුලින් කිව්වා වගේම වචනාර්ථ වශයෙන්ුත් දන්නවා සැකය කියන එකයි විචිකිච්ඡාව කියන්නේ. තවදුරටත් එහාට කියනවා නම් බුද්ධාදී අටතැන්හි ඇතිවෙන සැකය විචිකිච්ඡාව ලෙස හඳුන්වනවා කියලා ඔබ සඳහන් කරාවි. විචිකිච්ඡාව යනු සැකයයි. කුමක් පිළිබඳව සැකයේද? බුද්ධාදී අටතැන්හි ඇතිවෙන සැකය කියලා අපේ පින්වතුන්ලා පිළිතුරු දෙනවා. බුද්ධ ආදී අතතෙන්හි කියන වචනයේ තේරුම මොකක්ද? බුද්ධ ආදී අතතෙන්හි ඇතිවෙන සැකය කිව්වහම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇතිවෙන සැකය. ඒකට එක කාරණේයිනේ. සෙසු කාරණාවන් හත මොනවාද? ඒකත් අපි දැනගත යුතුයි. අපි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුදුහාමුදුරෝ සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝ රත්නයේ සරණ යනවා මේ තුනුරුවන් සරණ ගිය උච්චලයාට හිතට එකඟව අකුසලයට යොමු වෙන්න බෑ පාපයට නැඹුරු වෙන්න බෑ අවබෝධයෙන් නම් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වේ බුදුහාමුදුරෝ කවුද කියලා දැනගෙනයි. ධර්මයේ කවුද කියලා දැනගෙනයි. සංඝ රත්නයේ කවුද කියලා දැනගෙනයි එහෙම තුනුරුවන් සරණ ගියේ. එහෙම සරණ ගිය කෙනා පින්පව් කුසල් ලකුසල් හොඳ නරක කර්මඵල විශ්වාසය මෙලොව පරලොව විශ්වාසය මේවා අදහන කෙනෙක්. ඒ ඇදහිීම නිසා තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා තමන් මේ කරන්නේ පින්කමක්ද එහෙම නැත්නම් පාප කර්මයක්ද කුසලයක්ද අකුසලයක්ද කියන කාරණය දන්නවා නිසා හිතට එකඟව තුනුරුවන් සරණ ගිය කෙනෙකුට පව් කරන්න අකුසලයට යොමු වෙන්න හැකියාවක් නැහැ පින්නතුනි බුද්ධාති අටතැන්හි ඇතිවෙන සැකය කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක ඇති කරගන්නවා. ඒක සඳහන් කරනවා සත්තරි කාංකති විචිකිච්ඡති. ශාස්ත්‍රෝන් වහන්සේ පිළිබඳව දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත වූ රූපස්ත්‍රියෙන් බබලන උත්තමයෙක් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි ඒ කිව්වේ මනවින් දේශනා කරලා තියෙනවා පහදලා තියෙනවා කියන එකයි අකාලිකයි එදා බුදුහාමුදුරුව වැඩ සිටිය කාලෙට ගැලපුණා අදට ගැලපෙන්නේ නැහැ මේ වගේ නැතුව ਸਰව කාලීනයි කියලා මේ විදිහට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පිළිබඳව අචල ප්‍රසාදයට ස්ථීරසාර විශ්වාසයට හත්වීම ඒ විචිකිච්ඡාවෙන් මිදෙන ගුණයක්. ඒ සැක සංකාවලට ගොදුරු වෙලා ඒ සැක සංකා තුල নিমগ্ন වෙන්න, ගිලෙන්න තව තවත් මිත්‍යා දෘෂ්ටිය විචිකිච්ඡාව සැකය උද්දීපනය වෙනවා. ඒතර පළවෙනි කාරණේ මේ බුද්ධාදී අටතැන්හි ඇති වෙන සැකය කිව්වහම බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක පහළ කිරීම. දෙවැනි කාරණය ධම්මේ කංකති විචිකිච්ඡති. ධර්ම රත්නයේ පිළිබඳව. ධර්ම රත්නයේ කිව්වහම පින්වතුනි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, නිරෝධගාමිනී පටිපදා සත්‍ය. මේ කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව ඊළඟට සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මගඵල පිළිබඳව නිර්වාණය පිළිබඳව මේවට කියන නව ලෝතුරා ශ්‍රී සද්ධර්මය කියලා නව ලෝතුරා ශ්‍රී සද්ධර්මය කියන්නේ චතුරාර්ය සත්‍ය සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵල හතර අටයි නිර්වාණයයි නවයයි මෙන්න මේ කියන දහම් කරුණු පිළිබඳව සැකේ ඇති කර ගැනීම දෙවනි කාරණේ ධර්ම රත්නයේ පිළිබඳව සැකය පහළ කර ගැනීම සංගේ කංකති විචිකිච්ඡා සංකති කියන වචනේ අර්ථය තමයි සැකය කියන එක. සංගයා පිළිබඳව සැක උපදවා ගන්නවා. සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මාර්ගස්ත කලස්ත කියන අෂ්ට පුරිස පුද්ගලා කියලා. කියන මෙන්න මේ යුගල වශයෙන් හතරක් වෙච්ච පුජ්‍යලයන් වශයෙන් අට දෙනෙක් වෙච්ච ආර්ය උතුමන් වහන්සේලා කෙරෙහි සැක පහල කරනවා. එසේ ආධ්‍යාත්මිකව දියුණු වෙච්ච මගඵල ලැබපු ආර්යෝ නැහැ. එහෙම தත්වයන්ටපත් වෙන්න බැහැ. මේ ආදී වශයෙන් ඇති කරගන්න සැකය සංගේ කංකති විචිකිච්ඡා. දැන් අපි කරුණු හතරක් කිව්වා. තව හතරක් තියෙන්න ඕන. උද්ධාදී අටතැන්හි ඇති වෙන සැකේ කිව්වහම. උබ්බහන්තේ කංකති විචිකිච්ඡා. මම පෙර භවය භවයන් වල ඉපදිලා තියෙනවා කියලා කියනවා. ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද කවුද දන්නේ කවුද දැකලා තියෙන්නේ? ඇතැම්ම එහෙම කියනවනේ. පෙර භවයන් පිළිබඳව පෙර ආත්ම පිළිබඳව සැක සංකා පහල කිරීම. ඒකට කියනවා කුබ්බේ කුබ්බන්තේ කාංකති විචිකිච්ඡා. పూర్ව භවයන් පිළිබඳ පෙර ආත්මේ පිළිබඳව සැක සංකා ඇති කරන පෙර සංසාරේ මීට පෙර භවයන් වල ඉපදිලා හිටියා කියන එක විශ්වාස කරන්නේ නැහැ. පස්වෙනි කරුණ. ඒ වගේම සික්ඛාය කංකති විචිකිච්ඡා ශික්ෂාවන් පිළිබඳව දස සංයෝජන ධර්මවල සීලබ්බත පරාමාස කියලා සඳහන් වෙනවා මේ ශික්ෂාවන් ශික්ෂණයේ සඳහා තිබෙන්නා වූ ප්‍රතිපatti පිළිබඳව ඇති කරගන්න අවිශ්වාසයේ සැකය. එතකොට සීල සමාධි ආදී වශයෙන් මේ දක්වන ත්‍රිශික්ෂාව සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව පිළිබඳව තියෙන අවිශ්වාසය. අපරන්තේ කංකති විචිකිච්ඡා. අපරන්තේ කියන්නේ මේ භවයෙන් පස්සේ ඊළඟට තව භවයක් පුනර්භවයක් පිළිබඳව සැක පහල කිරීම. විශ්වාස නොකිරීම. පුබ්බහපරන්තේ කංකති විචිකිච්ඡා පෙර භවයන් පිළිබඳව අනාගත භවයන් පිළිබඳව මේ පුනර්භවය ඒ වගේම පහුගිය ආත්ම භාවයන් පිළිබඳව ඇදහිීමක් නොමැතිකම එතන කියනවා උබ්බහන්ත අපරන්තේ විචිකිච්ඡා උබ්බහපරන්තේ විචිකිච්ඡා పూర్ව භවයන් විශ්වාස කරන්නේත් නැ අනාගත භවයන් පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්නේත් නැ ඊළඟට අටවෙනි කාරණය ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කංකති විචිකිච්ඡා. මේ මේ හේතුව නිසා මේ මේ කාරණාව හට ගන්නවා. අස්මින් සති ඉදං හෝති. අස්මින් අසති ඉදන්න හෝති. මේ දේ ඇති කල්ලි මෙය හට ගන්නවා මේ නැති කල්හි මේ නැති වෙනවා. මේ ආකාරයට පටිච්ච සමුප්පාද ධර්මයේ හේතුඵල ධර්මයේ පිළිබඳව ඇදහිීම විශ්වාස නොකිරීම ඒ පිළිබඳ සැක සංකා පහල කිරීම විචිකිච්ඡාව හැටියට සඳහන් කරනවා. දැන් මෙන්න මේ කියපු කාරණාවන් තමයි බුද්ධාදී අතතැන්හි ඇති කරගන්න විචිකිච්ඡාව හැටියට සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්නේ නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක පහල කරනවා පළවෙනි කාරණය ධර්මයේ පිළිබඳව සැක පහල කරනවා දෙවෙනි කාරණය සංඝයා පිළිබඳව සැක පහල කරනවා තුන්වෙනි කාරණය ඒ වගේම සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂා පිළිබඳව විශ්වාස කරන්නේ නැහැ සැක පහල කරනවා හතරවෙනි කාරණේ පෙර භවයන් පිළිබඳව විශ්වාස කරන්නේ නැහැ පස්වෙනි කාරණය අනාගත භවයේ ඊළඟ භවයක් පිළිබඳව පුනර්භවයක් පිළිබඳව විශ්වාස කරන්නේ නැහැ ඒක හත්වෙනි හයවෙනි කාරණය ඊළඟට පෙර භවයන් සහ අතීත භවයන් සහ අනාගත භවයන් පිළිබඳව ඇදහිීම විශ්වාස නොකිරීම කියන මානසිකත්වයේ පටිච්ච සමුප්පාදයේ පිළිනොගැනීම මෙන්න මේ කියපු தත්වයන්ට කියනවා බුද්ධාදී අටතැන්හි ඇති කරගන්න අවිශ්වාසය, සැකය, විචිකිච්ඡාව හැටියට. සක්කාය දිට්ඨියෙන් පස්සේ දස සංයෝජන ධර්මවල අපිට පහදලා දෙන්නේ ඊළඟට මේ කියන විචිකිච්ඡාව. දැන් මේ තුනුරුවන් අදහන සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවන් පිළිගන්න පෙර භවය පුනර්භවය මේවා විශ්වාස කරන පෙර ඒ වගේම අනාගත කියන මේ භවයන් පිළිබඳව අදහන හේතුඵල ධර්මයේ විශ්වාස කරන පුජ්‍යලයා තෘෂ්ණාවට වැටෙන්නේ නැහැ. ඒ පුජ්‍යලයා මේ තෘෂ්ණාවට පැටලෙන්නේ මෙන්න මේ කියපෝ බුද්ධ ආදී අටතැන්හි අවිශ්වාසය ඇති කර ගැනීම නිසායි. නිසා පින්වතුනි අපිට මේ තෘෂ්ණාව දුරු කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් අපි කළ යුතු කාර්යයක් තමයි මේ බුද්ධාදී අටතැන්හි ප්‍රසාදය විශ්වාසය ඇති කර ගැනීම. එහෙම ඇති කර ගත්තාම ඒ අවබෝධයත් එක්ක තෘෂ්ණාවෙන් මත් වෙලා කටයුතු කරනවාට වඩා Tamanට පාලනයක් ඇතිව ශික්ෂණයක් ඇතිව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. මේ සංයෝජන ධර්මවල තුන්වෙනි කාරණේ සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කරුණු තුන ප්‍රහාණය කරපු තැනත්තා එයින් මිදුණු තැනත්තා සෝවාන් මාර්ගයටපත් වෙච්ච කෙනෙක් හැටියටයි අපේ ධර්මයේ තුල අපිට පහදා දීලා තියෙන්නේ. විවිධ සිල් වෘත පිළිබඳව ඇදහිීම විශ්වාස කිරීම. පංචකාම සම්පත්වලට තියෙන ගිජුකම ඒ නිසාම ව්‍යාපාදය රූපාවචර ලෝක පිළිබඳව ඇති කරගන්න ඇලීම එවැගේම අරූපාවචර ලෝක පිළිබඳව ඇති කරගන්න ඇලීම මාන්නය, උද්දච්චය, අවිච්ඡාව කියන මේ සියලු දේවල් ප්‍රධාන වශයෙන්ම රෝපණය වෙන්නේ ගලුලන්නේ තෘෂ්ණාව හේතු කරගෙනයි බුදුරජාණන් වහන්සේ පහදලා දෙන්නේ. ඒ නිසායි බුදුහාමුදුරෝ දේශනා කළේ නාහම් භික්කවේ අඤ්ඤං ඒක සංයෝජනම්පි යේන සංයෝජනේන සංයුත්තා සත්තා දීගරත්තං සන්ධාවಂತಿ සංසරන්ති යතයි දම් වික්කවේ තණ්හා සංයෝජන මහණෙනි මේ ලෝකයේ සසර බැඳ තැබීමට සත්‍යයා සසර බැඳ තැබීමට හේතු වෙන තෘෂ්ණාව තරම් ප්‍රබල සංයෝජන ධර්මයක් මම නොදකිමි කියලා උන්වහන්සේ අනුශාසනා කරනවා දේශනා කරනවා තෘෂ්ණාව සහායකයා කරගත් පුජ්‍යලයා මේ දීර්ඝ සංසාරයේ ඒ ආත්මයෙන් මේ ආත්මයට ආත්මයෙන් ආත්මයට පරිවර්තනය වෙමින් ගමන් කරමින් නොනව නොනවති ඉදිරියටම භවයෙන් භවයට සැරිසරනවා ගමන් කරනවා. නම් දුක්ඛස්ස සම්භවං තෘෂ්ණාව දුක ඉපදවීමට දුක නිස්පාදනය කිරීමට හේතු වෙන බව සතිමත් පුජ්‍යලයා සතිමත් භික්ෂුව සතිමත් කුජලයා වටහාගෙන එහි ආදීනව දැකලා වීත තණ්හෝ තණ්හාව දුරු කරලා නිදහස් වූ පුජ්‍යලේක් සසර ඈතර වෙච්ච පුජ්‍යලේක් බවට පත් වෙනවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා.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 උපදේශක ගෞරවනීය පූජ්‍යපාද කොටියාගල සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේ Thank you. මතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු